පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්නිස්ස රස්ස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 ගුණගරුක පින්වත්නි ඉල්පුර පසළොස්වක් පොහෝදා සිරස දම්සර තුලින් අදත් ඔබ බලාපොරොත්තු වන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා අපි විශේෂ ධර්මකාරණාවක් මාතෘකා කරගත්තා. සිරස දම්සර තුලින් අපි පසුගිය පොහොයන් වලදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විශේෂ ධර්ම කාරණාවල් කිහිපයක් අපි ඔබට දේශනා කරා. අදත් අපි තෝරගත්තා එවැනිම විශේෂ ධර්ම කාරණාවක්. සූත්‍රේ නම තමයි අංගුත්තර නිකායෙහි 6 වෙනි පොතේ සඳහන් 520 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන ජානුසෝනිය කියන සූත්‍ර දේශනාව. ලෞතර බුදුරජාණන් වහන්සේ දවසක් වැඩ වාසය කරන මොහොතක ජානුසෝනිය කියන බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපි අපේ ඥාතින් මිය පරලෝ ගියයින් පස්සේදී ඒ ඥාතින්ට පින් අනුමෝදන් කරනවා කියලා. ස්වාමීනි ඒ මිය ගිය ඥාතින් සියල්ලෝම අපි දෙන පින් අනුමෝදන් කරගන්නවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. බ්‍රාහ්මණය ඒ මිය පරලෝකීය ඥාතීන් ස්ථානයේ හිටියොත් ලැබෙනවා අස්ථානයේ හිටියොත් ලැබෙන්නේ නැහැ කියලා. එතනදී භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මොකද්ද ස්ථානීය මොකද්ද අස්ථානීය? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත කරලා සොරකම් කරලා කාමී වරදවා හැසිරිලා බොරු කියලා මේ ආදී වශයෙන් දස අකුසල කර්මපත කර කර ඉන්න කෙනෙක් මරණින් මතුව නිරයට යන්න පුළුවන් කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිරේගාමී පුද්ගලයාට අපි දෙන පින අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දස අකුසල කර්ම පත කරලා කෙනෙක් තිරිසන් වෙලා උපදින්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ තිරිසන්ගත සතාටත් අපි අනුමෝදන් කරන පින අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකිලා සොරකමින් වැළකිලා කාමී වර්ධවා හැසිරෙන එකකින් වැළකිලා බොරු කියන එකකින් වැළකිලා කියන මේ ආදී වශයෙන් දස කුසල කර්ම පතම කරලා කෙනෙක් ජීවත් වෙනවා මරණින් මතුව ඒ පුද්ගලයා දිව්‍ය ආත්මයක උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දිව්‍ය ආත්මී පුදුණු කෙනාටත් අපි දෙන පින් අනුමෝදන් කරගන්නට බෑ කියලා. ඊළඟට කාරණාව සඳහන් කරනවා දස කුසල කර්ම පතම කරන කෙනෙක් මරණින් මතුව මිනිසෙක් වෙලා උපදිනවා. ඒ මනුෂ්‍ය ආත්ම භාවයේ උපන්න කෙනාටත් අපි දෙන පින අනුමෝදන් කරගන්නට බෑ කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සියලු ස්ථාන සඳහන් කරනවා චානක මහත්තයා අස්ථාන වූ ස්ථාන හැටියට. පින් අනුමෝදන් කරගන්නට බැරි ස්ථාන හැටියට තමයි හඳුන්වන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ඥාති කෙනෙක් මිය පරලෝ ගියාම ඒ මියගිය ඥාති කෙනාට පින් අනුමෝදන් කරගන්නට පුළුවන් එකම භවය තමයි പ്രേත භවයේ පරදත්තූප කියන ජීවි කොට්ටාසේ මේ ජීවි කොට්ටාසේ උපන්න പ്രേතයාට විතරයි අපි මියගිය ඥාතීන්ට කියලා දෙන පින අනුමෝදන් කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ කියලා අද කාලේ චානක මහත්තයා මේ ධර්මයට බොහෝ මිත්‍යා මත හරියට එකතු වෙලා තියෙනවා. එහෙම එකතු කරගත්තු එක මිත්‍යා මතයක් තමයි මේක සම්බන්ධයෙන් කෙනෙක් මිය පරලෝ ගියාම දින 7ක් මේ අවකාශයේ සැරිසරනවලු පින් ගන්න. මොකටද? උපදින තැනක් තෝරගන්න. දින 7ක් අවකාශයේ සැරිසරනව උපදින තැනක් තෝරගන්න ඒ නිසාලු අපි මේ දින 7කින් පින් අනුමෝදන් කරන්නේ. ශානක මහත්තයා අපේ ධර්මයේ තුල එහෙම දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ ලෝක ධර්මතාවය තුල එහෙම ක්‍රියාවලියක් වෙනවා නම් ඇයි අපි ශානක මහත්තයා පව් කරන්න බය වෙන්නේ? අපි එහෙමනම් පව් කරන්න බය වෙන්න ඕනේ. අපි හිතමු මහත්මියට මේ ලංකාවේ අපි හිතමු ජනාධිපතිතුමා හෝ උසස් කෙනෙක් කියනවා පර්චස් 20ක ඉඩමක් පෙන්වන්න මම ඉඩම අරගෙන ගියක් හදලා දෙන්න. ලංකාවේ කොහෙන් හරි ශානක මහත්තයා කල්පනා කරලා බලන්න කෙනෙකුට එහෙම දෙයක් කිව්වොත් ඒ කෙනා කොහෙන් ඔය ඉඩම තෝරයිද? මොන රාගලින් තෝරයිද? එහෙම නැත්නම් අම්පාරෙන් තෝරයිද? ගොඩාක් දුෂ්කර පළාතකින් තෝරන්නේ නැහැ ඒකේ නම් ඉස්සර වෙලාම බලනවා කොළඹ ඊට ආසන්න ප්‍රදේශي ශානක මහත්තයා දින හතක් නෙවෙයි මැරිලා මිනිත්තු හතක් තිබුණත් ඇති ඊළඟ ආත්මී උපදින තැනක් තෝරගන්න අවස්ථාවක් තියෙනවා මොකද ශානක මහත්තයා හිතන්නකෝ කවුරු හරි කෙනෙක් තෝරගනීද මම නිරයට යනවා කියලා මම ප්‍රේතය වෙනවා, මම තිරිසන් වෙනවා කියලා තෝරගනේද? එක්ක දිව්‍ය භවයක් තෝරගන්නවා. එහෙම නැත්නම් මනුෂ්‍ය භවයක් තෝරගත්තත් මනුෂ්‍යාත්මේ උපරිම සැප සම්පත් තියෙන පවුලක් තමයි තෝරගන්නේ උපදින්නේ. චානක මහත්තයා කෙනෙක් මැරිලා ඊළඟ ආත්ම භාවයට යන ක්‍රියාවලිය පිළිබඳව අභිධර්මයෙන් කියන්න ගත්තොත් හරි ගැඹුරුයි. ඒ නිසා හැම දිනාටම තේරුම් කරගන්න එක නිදර්ශනයක් අපේ ධර්මාචාර්යවරුන් උගන්වපු උදාහරණයක් මම කෙටියෙන් සඳහන් කරන්නම් මේ කාරණාවට කෙනෙක් මරණයටපත් වෙලා ඒ මරුණු කෙනා ඊළඟ ආත්ම භාවයේ උපදින්න යන කාලය සඳහන් කරනවා මැස්සෙක් කිනිහිරක් උඩ ඉන්නවා අපි දන්නවා කිනිහිර කියලා කියන්නේ යකඩ තලන්න පාවිච්චි කරන උපකරණයක්. ඒ කිනිහිර මත තියලා තමයි යකඩ තලන්නේ. ඒක ශක්තිමත් යකඩ කුට්ටියක්. දැන් මේ කිනිහිර උඩ ඉනව මැස්සේ. මේ මැස්සට ශක්තිවන්ත පුරුෂයෙක් කුළුගෙඩියකින් පහර දෙනවා. කුළුගෙඩියෙන් පහර දෙනකොට මේ මැස්සගේ ඇඟ භාගයක් තැලෙනවා තැලෙනකොට මැරෙනවා. තාම දැන් මැස්සව තලාගෙන කිනිහිරේ කුළු ගෙඩිය වැදුනේ නැහැ. ශානක මහත්තයා මැස්සගේ ඇඟ භාගයක් තැලෙනකොට මැස්ස මැරෙනවා. ඉතුරු භාගය තැලිලා කුළු ගෙඩිය කිනිහිරේ වදින කලින් අරගෙන ඊළඟ ආත්ම භාවය ඉපදිලා ඉවරයිලු. ඒ කියන්නේ මැස්සා ඊළඟ ආත්ම භාවය ඉපදිලා ඉවරයිලු. එතකොට හිතන්න ඔයිටත් වඩා අඩුම කාලයක් තමයි ශානක මහත්තයා යන්නේ කෙනෙක් මැරිලා තවත් භවයක උත්පත්තිය ලබන්න. එතකොට ඔය අතර කාලය තුල කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ කෙනාට මේ උපදින තැනක් තෝරගන්න. මේ ආත්ම භාවයේදීම උපදින තැන තෝරගෙන ඉවරයි මරණාසන්න චිත්ත වීතියේ. එතකොට මෙතනදී සාකච්ඡා කරන කරුණක් තමයි අද අපි කතා කරන්නේ කොහොමද මේ කෙනෙක් මරණයටපත් වුනාම ඒ මරණයටපත් වෙච්ච කෙනාට පින් ලැබෙන්නේ හැබැයි මේ සූත්‍රයට අනුව විශේෂ කරුණක් කියන්න පුළුවන්. ඒ තමයි අද කාලේ බොහෝ දෙනෙක් ඉන්නවා හරි පින් කරන්න මන්දගාමී පිරිස. එයාලා හිතනවා මගේ දරුවෝ අපි මැරිච්ච කාලෙක පින් දෙයි. අපේ ඥාති මම මැරිච්ච කාලෙක පින් දෙයි. හැබැයි පින් දෙනවා කියලා හිතමුකෝ. නමුත් මේ කියපු කාරණාවල් එක වැටහෙනවා ඒ පිං ගන්නත් ඒ කෙනා සුදුසු තැනක ඉන්නට ඕන. අපි කතා කරමු ශානක මහත්තයා කොහොමද මේ කෙනෙක් මැරුණම අපි මේ මැරිච්ච කෙනාට පින දෙන්නේ? මෙනි මේ කාරණාව මං හිතනවා බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් කියලා. මොකද මේ කාරණාව හරියට වටහා ගන්නේ නැතුව අද බොහෝ දිනෙක වැරදි සංකල්ප මත පිහිටලා මිත්‍යා දෘෂ්ටික වැඩ හරියට මේ පින් අනුමෝදන් කිරීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් මිය පරලෝකීය කෙනා වෙනුවෙන් සිදු කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ශානක මහත්තයා කෙනෙක් යම් පින්කමක් කරලා පින් ලබා ගන්නවා. අපි හිතමු ඔන්න කෙනෙක් දානයක් දෙනවා. අපි හිතමු දෙන්නේ සාංගික දානයක්. දැන් ওই සාංගික දානයට පූර්ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව කියලා චේතනාවල් තුනක් පහළ වෙනවා. පූර්ව චේතනාව කියලා කියන්නේ දානයට පෙරසිත. අපි හිතමු දැන් සාංගික දානය දෙන සූදානම් කරගෙන ඔය పూర్ව චේතනාවේදී සමහර වෙලාවල් වලට සමහර දෙනෙකුගේ අතින් සිත පිරිසුදු වෙන්නත් පුළුවන් పూర్ව චේතනාව අපිරිසුදු වෙන්නත් පුළුවන්. අපිරිසුදු වෙන කරුණුත් බොහෝ සෙයින් තියෙනවා. අපි හිතමු කෙනෙක් සංඝරත්නිය වඩම්මනවා දානෙට. නමුත් ඒ සංඝරත්නිය වඩම්මනකොට සමහර වෙලාවට Taman කැමති හාමුදුර වඩින්නේ නැති වෙනවා. ආරාධනා කරපු හාමුදුර වඩින්නේ නැහැ. එහෙම නැත්නම් 19ක් ආරාධනා කරාම 9 දිනක් වඩිනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ යම් යම් දුර්වලතාවයන් සමහර කෙනෙකුගේ හිතේ උපදින්නට පුළුවන්. එතකොට ඒ කෙනාගේ පූර්ව චේතනාව අපිරිසිදු වෙනවා. හැබැයි අපි හිතමු කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා කියනවා පින්කමක් කරන හිත සකස් කරගන්න අපිරිසිදු කරගන්නට එපා. ඔබ දෙන්නේ සංගරත්නයට දානයක්. එතකොට වඩින ගණන වඩින්නේ මොන හාමුදුරුවද? එහෙම තීරණය කරන්න එපා. එහෙම තීරණය කළොත් ඔබේ දානය අපිරිසිදු වෙන්නට පුළුවන්. අද කාලේ බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ දානයක් සාංගික කරන්න අපි කී නමක් වඩම්වන්න ඕනද? ශානක මහත්තයා අපි ගිය මාසේ පොහොය දවසේදී පැහැදිලි කරා අපි ධර්මයේ හොයාගන්න ඕන කාගෙන්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවට නොඑක් නොඑක් දේශකයන් වහන්සේලා හාමුදුරුවෝ කියන කාරණාව නෙවෙයි. අපි බලන්න ඕන බුදුහාමුදුරුවෝ කියන කාරණාව. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවට මොකද්ද කියලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ 520 වෙනි පිටුවේ තියෙනවා ශානක මහත්තයා දක්ඛිනා විභංග කියලා සූත්‍රයක්. මේ දක්ඛිනා විභංග සූත්‍රයේදී බුදුහාමුදුරුව අට කතාවේ පැහැදිලි කරනවා තමන්ගේ දානෙට වඩින හාමුදුරුවරු තීරණය කරද්දී ගණන කිසිම අදාළත්වයක් නැහැ. අපි ආරාධනා කරන්න ඕන කොහොමද? පන්සලට ගිහිල්ලා ඒ පන්සලට ගිහිල්ලා පන්සලේ ඉන්න හාමුදුරුන්ට අපි ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ අපට සංඝරත්නයකට දානයක් දෙන්න ඕන. එතකොට ශානක මහත්තයා දක්ෂිනාවිභංග සූත්‍රයේ සාංගික දාන ක්‍රම හතක් තියෙනවා. කරුණු බොහෝසෙන් කියන්න ගියොත් අපේ මාතෘකාවට කාලය මදි වෙන නිසා හැම කාරණාවක්ම සිහිපත් නොකර අදාළ කාරණාව පමණක් සිහිපත් කරන්නම්. එකෙදි කරුණු දෙකක් තියෙනවා හතෙන් ගණනක් නියම නොකරගෙන හාමුදුල වඩම්මන්නත් පුළුවන් ගණනක් නියම කරගෙන හාමුදුල වඩම්මන්නත් පුළුවන්. අපි හිතමු ශානක මහත්තයා තමන්ගේ ගෙදර ඉඩ තියෙන්නේ 19කට වාඩි වෙන්න. එහෙම නැත්නම් පස් නමකට වාඩි වෙන්න. එතකොට පන්සලේ හාමුදුරුවන්ට ගිහින් කියනවා ස්වාමින් වහන්සේ අපට සංඝරත්නයෙන් පස් නමකට දන් දෙන්න ඕන. අපි ආරාධනා කරන්න ඕන කාටද සංඝරත්නයෙන් පස් නමකට. එතකොට ওই සංඝරත්නයට ලොකු හාමුදුරු වඩින්නත් පුළුවන්. පන්සලේ ඉන්න පොඩිම පොඩි හාමුදුරු වඩින්නත් පුළුවන්. ලොකු හාමුදුරු නොවඩින්නත් පුළුවන්. පුංචි මහාඳුල පස් නමක් වඩින්නත් පුළුවන්. නැත්නම් අපි හිතනවා ස්වාමින්වහන්සේ මට සංඝරත්නයෙන් එක නමක් දානෙට දෙන්න. Tamanට කැමති ප්‍රමාණයේ ගණනක් ශානක මහත්තයා තීරණය කරන්න පුළුවන්. හැබැයි අපි ඉල්ලන්නේ කොතනින්ද සංඝරත්නයෙන්. අන්න ඒ දානිය විතරයි ශානක මහත්තයා සාංගික දානයක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි බැරි වෙලාවක්වත් හිතුවොතින් මේ වඩින්නේ පොඩි හාමුදුරු නම. එහෙම නැත්නම් හිතනවා මට පන්සලේ ලොකු හාමුදුරු මගේ දාන්නට වැඩියා. එතකොට සතුටක් ඇති වෙනවනේ. එතකොට පෞද්ගලික වෙනව දානේ. ආනිසංස ලැබෙන්නේ ඒ හාමුදුරුවන්ගේ ගුණය යම් මට්ටමක තියෙනවා නම් ඒ ප්‍රමාණයට විතර දාන්න ආනිසංස ලැබෙන්නේ. එහෙම නැත්නම් පොඩි හාමුදුරු වඩිනවා මට පන්සලේ පොඩි හාමුදුරු ලැබුණා කියලා දුකක් ඇති කරගන්නවා. එතකොට ඒ හාමුදුරුවන්ගේ තියෙන අපි හිතපු විදියයි ඒවත් එක තමයි ආනිසංස තීරණය වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සාමණේරයන් වහන්සේ නමක් මේ උපසම්පදා හාමුදුරු නමක් මේ කුඩා හාමුදුරු නමක් මේ ලොකු හාමුදුරු නමක් මේ බාල හාමුදුරු නමක් ඒ කියන්නේ ප්‍රඥාවෙන් දුර්වල හාමුදුරු නමක් එහෙම නැත්නම් ප්‍රඥාවන්ත හාමුදුරු නමක් මේ විදියට ශානක මහත්තයා කවුරු හරි කෙනෙක් Tamange දානෙට වඩින සංඝරත්නිය ලඝු කරන්න පටන් ගත්තොතින් නොයෙක් කුලක වලට බෙදන්න පටන් ගත්තොත් ඒ හිතන සිතුවිල්ලෙම ඒ කෙනාගේ දාණය පෞද්ගලික වෙනවා. එතකොට එහෙමනම් අපේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණා මොකද්ද? සමහර දිනෙකගේ මතයක් තියෙනවා සාංගික දානයක් කරන උපසම්පදා පස් නමක් ඕන. දානයක් සාංගික කරන උපසම්පදා එක නමක් අනිවාර්යයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම අවශ්‍ය නැහැ. සාමණේරයන් වහන්සේ නමක් හෝ වේවා උපසම්පදා හාමුදුරු නමක් හෝ වේවා එක නමක් වුණත් අපට සාංගික දාණයට වඩම්වන්නට පුළුවන්. දැන් ඔහොම වඩම්මලා පූර්ව චේතනාව පිරිසුදු කරගන්නවා. ඊළඟට මුංචර චේතනාව දාණය දෙන වෙලාව. සමහර වෙලාවට ශානක මහත්තයා මෙතනදීත් සමහර දෙනෙකුගේ හිත පිරිසුදු වෙන්නත් පුළුවන් අපිරිසුදු වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු හාමුදුරලා දානෙට වඩම්මනවා. මේ වඩම්මනකොට දැන් අතීතේ නම් ශානක මහත්තයා නිවසකට දානෙකට හාමුදුරලා වඩම්මනකොට බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ සාමාන්‍ය දානෙට පැය දෙකකට වගේ කලින් තමයි හාමුදුරලා නිවසට වැඩලා තියෙන්නේ. නමුත් අද කාලේ එවැනි කාරණාවක් දකින්න ලැබෙනවා හරි අඩුයි. පැය දෙකකට කලින් හාමුදුරලා දානෙට වඩම්මනකොට ශානක මහත්තයා ඒ ගෙදර අයට බොහෝ සෙයින් පින් කරගන්න පුළුවන්. මොකද පළවෙනිම පින තමයි පාදෝවණී කියන පින. අද කාලේ පාදෝවණී කරනවා කියන එක බොහෝම අල්ප මට්ටමින් කරන්නේ. නමුත් මේ පාදෝවණේ කරනවා කියන එක කොච්චර පින් ලැබෙන පින්කමක්ද කියලා කියනවා නම් අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදිලා උන්වහන්සේ නැව් නැගිලා යනවා වෙනත් රටකට ධනය හොයාගෙන ඉන්න. උන්වහන්සේ නැවට නගිනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මගදී මුණ ගැහෙනවා. ශානක මහත්තයා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න දෙයක් නැහැ. බෝසතාණන් වහන්සේ කරන්නේ පසේ බුදුහාමුදුරෝ යම් භූමියක වඩා හිඳුවලා පාදික දෝවණේ කරනවා. කොහොමද කරලා තියෙන්නේ? පැන් වලින් මනාකොට පාදික දෝවණේ කරලා පිරිසුදු රෙදි කඩකින් අර පාදයන් දෙක හොඳින් පිසදාලා ඒ කියන්නේ පාදයක දෝණය කරනවා කියලා කියන්නේ ශානක මහත්තයා මේ ගොප්පැටේ ඉඳලා වලලු කරේ ඉඳලා ඒ පහළ සියල්ලක්ම දෝවණය කරන්න ඕන. ඒකට තමයි පාදෝවණය කියන්නේ. ඊළඟට එහෙම දෝවණය කළ හොඳින් පිස දාලා ඉන් අනතුරුව ඒ දවස්වල තිබිලා තියෙනවා ඔය සතපාක තෛල සහස්‍රපාක තෛල කියලා තෙල් වර්ග. අද කාලෙත් මේ පාදයක සම්භාහනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් තෙල් ගන්න පුළුවන් මේකට. එහෙම තෙල් අරගෙන තෙල් වලින් සම්භාහනය කරලා තියෙනවා. එහෙම තමයි ශානක මහත්තයා සංඝරත්නිය තමන්ගේ නිවසට වඩම්මනකොට පාදෝවණය කරලා තියෙන්නේ. දැන් සංඝ බ්‍රාහ්මණයා පසේ බුදුහාමුදුරන්ට මේ ආකාරයේ උපස්ථානයක් කරලා නැව් නැගිලා උන්වහන්සේ ගියා වෙනත් රටකට නමුත් දින 7ක් මහ මොහොතේ ගමන් කරද්දී 7 වෙනි දවසේ නැව මහ මුහුදේ ගිලුණා. ඒ වෙලාවේදී ශානක මහත්තයා <clears throat> බෝසතාණන් වහන්සේ තව එක උපස්ථායකෙකුත් එක්ක මහ මුහුදට පැනලා පීනනවා. මේ මහ මුහුදේ ඉන්නවා සීලවන්තයන්ව ආරක්ෂා කරන්න මණිමේකලා කියලා දිව්‍යාංගනාවක්. ඇයව පත් කළ තියෙන චාතුම් මහරජික කියන දිව්‍යතලේ මේ මහ මොහොතේදී යම්කිසි සීලවන්තයෙකුට තිසරණ සරණ ගියපු කෙනෙකුට දෙමව්පියන්ව පෝෂණය කරන වැඩිහිටියන්ට ගරු කරන පින් කරපු කෙනෙකුට යම් අනතුරක් වෙනවා නම් ආන් ඒ කෙනාව බේරගන්න මේ මණිමේකලා දිව්‍යාංගනාව මහ මොහොතේ ආරක්ෂාවට පත් කළා තියෙනවා. ශානක මහත්තයා ඒ දිව්‍යාංගනාව ඇවිල්ලා අපේ බෝසතාණන් වහන්සේට යානාවක් හදලා ඒ කියන්නේ නැවක් සකස් කරලා ඒ නැවට සප්ත රතනයන් පුරවලා නැවේ වඩම්මවලා නැවට තමන්ගේ රටට පිටත් කළ යවලා තියෙනවා. මොකද්ද කරපු පින? අර පා දෝවණේ කරන කියන පින. ඒ තරම් මහත් ආනිසංස ලැබෙන පිනක් තමයි මේ පා දෝවණේ කරනවා කියලා කියන්නේ. නමුත් අද කාලේ මේ පා දෝවණේ කරනවා කියන එක හරීම පහළ මට්ටමට විදියට තමයි බොහෝ දෙනා සිද්ධ කරන්නේ. නමුත් ඒක හරි ක්‍රමානුකූලව දැන් සමහර තැන්වල අපි දැකලා තියෙනවා මේ පාදෝවණයට කුඩා දරුවන් යොදවනවා. නමුත් කුඩා දරුවන් යොදවන එක එච්චර සුදුසු නෑ. කුඩා දරුවන්ට ඒ කාර්යභාරය හරියට කරන්න බෑ. සාමාන්‍යයෙන් මේ පාදෝක දෝවණේ කරලා තියෙන අතීතයේ gedara ඉන්න වැඩිහිටිම කෙනා. වැඩිමල්ම කෙනා. එහෙම නැත්නම් ආයතනයේ කියන ප්‍රධානියා. මොකද ඒ කෙනාට ඒක කරනකොට ඕකෙන් තවත් කාරණාවක් දියුණු වෙනවා. ඒ තමයි මාන්නය කියන කෙලෙස් ධර්මය යටපත් වෙනවා. මේ පාදක හරියට දෝවණය කරනකොට. දැන් මෙන්න මේ විදියට තමයි ශානක මහත්තයා හාමුදුරුවෝ දාන්ට වඩම්මලා තියෙන්නේ. ඊළඟට කරලා තියෙන්නේ ආපු ගමන් සංඝරත්නියට මුලින් ආහාර වර්ගයක් පූජා කරලා තියෙනවා. ඒක කරන්නේ ශානක මහත්තයා දානි වලදන පැයකට දෙකකට කලින්. හේතුව තමයි ඒ ආහාරයේ විශේෂත්වය තමයි ආහාර රුචිය ඇති කරන මොනවා හරි ආහාර වර්ගයක්. ඒ කාලේ එවැනි ආහාර වර්ග තිබිලා තියෙනවා. එහෙම ආහාරයක් හෝ පාන වර්ගයක් පූජා කරලා තියෙනවා. ස්වාමින් වහන්සේලාට ආහාර රුචි ඇති කරන. ඉන් අනතුරුව කරලා තියෙන්නේ පිරිසක් ගිහිල්ලා දාණය සකස් කරනවා, සූදානම් කරනවා. තවත් පිරිසක් අර හාමුදුරුවොත් එක ධර්ම සාකච්ඡාවක් කරනවා. දැන් අතීතයේ බුදුහාමුදුරන්ගේ කාලෙදී පවා ශානක මහත්තයා දානෙකට නිවසකට වඩිනවා නම් වැඩලා තියෙන්නේ ඔන්න ඔය අනුපිළිවෙලට. ඊළඟට ශානක මහත්තයා දැන් මෙන්න මෙහිම දේවල් අපේ පිරිසත් පුරුදු වෙලා කරනවා නම් අතිශයින්ම මහ පිංකම් රැස් කරගන්න පුළුවන්. නමුත් අද බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේලා වඩම්වන්නේ බොහෝ සෙයින්ම ප්‍රමාද වෙලා එතකොට ප්‍රමාද වීම නිසා සමහර දෙනෙක් ශානක මහත්තයා කලබලෙන් දන් බෙදන්නේ. එතකොට ওই කලබලෙන් දන් බෙදනකොට සමහර දෙනෙකුගේ හිත දෝෂය වෙන්න පුළුවන්, ද්වේෂය ඇති වෙන්න පුළුවන්. සමහර දේවල් පූජා කරගන්න බැරුව පස්සේ මතක් වෙලා පසුතැවිලි වෙන්න පුළුවන්. හැබැයි වෙලාව තියලා ස්වාමීන් වහන්සේලා දාණයට වඩම්මවලා ඒ සංඝරත්නයට හරියට ගරු කරලා දන් පූජා කරන්න පුළුවන් නම් ඒක මහ පිනක්. දැන් දන් පූජා කරනකොට ශානක මහත්තයා අපි ගොඩාක් පුරුදු විය යුතුම දේ තමයි ඒ ස්වාමින් වහන්සේ ඉදිරියේ දන ගහගෙන උන්වහන්සේට පූජා කරන එක ඒකට තමයි ශානක මහත්තයා කියන්නේ අත්පසේ දෙනවා කියලා. එතකොට ඒකෙන් තවත් වැඩිපුර කුසල අපට ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ඒ ආදී වශයෙන් කෙනෙකුට යම් කිසි විටකදී අපට පුළුවන්කමක් තියෙනවා ගරු කරලා ස්වාමින් වහන්සේට යමක් පූජා කරන්න ඒ තුලිනුත් මහත් ආනිසංශයක් ඒ කෙනාට ලබන්න පුළුවන්. දැන් පූර්ව චේතනාවත් පිරිසුදු කරගන්න ඕන විදිය දන්නවා මුංචන චේතනාවත් පිරිසුදු කරගන්න ඕන විදිය දන්නවා ඊළඟට දැන් අපර චේතනාව දැන් සමහරලාට මුංචන චේතනාව තුළදී සමහර දිනෙක ශානක මහත්තයා අපි දැකලා තියෙනවා දානෙ ගෙදරකට යනකොට ඒ දාන ගෙදරට ගිහිල්ලා ඒ දාන ගෙදරින් අපි කොයිතරම් පිනක් කරගන්න ඕනද කියන කාරණාව දැනගන්නේ බොහොම අඩු පිරිසක් නේ. දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට කෙනෙක් දාන ගෙදරකට යනකොට තීරණය කරනවා මොනවද මම දාන ගෙදරට ගෙනියන්නේ. අපි හිතමු සීනි ගෙනියනවා කියලා. ගෙනියන සීනි ප්‍රමාණය කිලෝ 1ද 2ද 10ද තීරණය කරන්නේ මොනව ගැන හිතලාද? ඒ gedara ඉන්න කෙනාගේ මට්ටම ගැන හිතලා. දැන් අපි හිතමු gedara ඉන්න කෙනා අපට කොච්චර උදව් කරලා තියෙනවද? අපේ gedara එනකොට ඒ කෙනා මොන වගේ දේවල් අරගෙන ඉන්නේ? ඒ කෙනා අපේ gedara එනකොට සීනි කිලෝ දෙකක් ගෙනාවනම් අපිත් ගෙනියන්න ඕන සීනි කිලෝ දෙකක් කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා මේ මිනිස්සගේ தත්ත්වය මොන වගේද? තරමක් ධනවත් උසස් පැලැන්ති කෙනෙක් නම් අපි සීනි කිලෝ දෙකක් වගේ අරගෙන යන එක එච්චර හොඳ මදි. ඒ නිසා වත්කම දිහා බලලා තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගන්න වැඩිපුර යමක් අරගෙන යනවා. මෙන්න මෙහෙම තමයි එහෙම නැත්නම් හිතනවා අපි මෙච්චර ගිහිලා සැලකුවොතින් මෙහෙම දුන්නොතින් අපිට ඊට වඩා සලකයි. අපට අනාගත ඊට වඩා උදව් කරයි කියලා මේ දාන උත්පත්ති සූත්‍රයට අනුව ඒ දන් දෙනකොට ඒ කෙනා තීරණය කරන මෙන්න මේ මේ දේවල් තමයි මේ දාණයට බලපාන්නේ කියලා. ශානක මහත්තයා ඒක තමන්ගේ දාණයට අහිතකර පිණිස බලපාන කරුණක් වෙනවා. හැබැයි ශානක මහත්තයා නිවැරදි ප්‍රඥාව තියෙන කෙනෙක් දාන ගෙදරකට යනකොට ඒ දාන ගෙදරට ගිහිල්ලා බලනවා මට මේ දාන මේ පින්කමේ කොයිතරම් ආනිසංස ලබා ගන්න පුළුවන්ද කියලා හිතනවා. හිතලා කලින් සූදානම් වෙනවා දාන ගෙදරට ගෙනියන්න ඕන මොනවද කියලා. අහනව එමතුමක් දීලා මොනවද දානෙට සූදානම් කරලා තියෙන්නේ? දානෙට පිරිකර සූදානම් කරලාද? පළතුරු සූදානම් කරලාද? කැවිලි සූදානම් කරලාද? එහෙම නැත්නම් ආහාර පාන වලට මොනවද අදාළ වෙන්නේ? අපි හිතමු සූදානම් කරලා තියෙන දේවල් ටික විමසලා ඊළඟට අහනවා මගෙන් යමක් ඔබට කරගන්න ඕනද? එහෙම නැත්නම් අහනවා අඩුපාඩු මොනවද දානෙට? එතකොට අඩුපාඩු මොනවද කියලා අහලා අපි හිතමු ඔන්න ගෙදර අටපිරිකරක් දානෙට මදි. අඩුපාඩුවක් තියෙනවා. අටපිරිකරක් තිබුණොත් හොඳයි කියලා ගෙදර කෙනෙක් කියනවා. එතකොට මේ කෙනා ඒ පිරිකර අරගෙන සමහර දෙනෙක් ශානක මහත්තයා අපි දැකලා තියෙනවා ඒ පිරිකර සූදානම් කරගන්න සිතුවිල්ලෙන් පවා සමහර දෙනෙක් තමන්ගේ පින අඩු කරගන්නවා. දෙක උදාහරණයක් කියනවා නම් අපි හිතමු නිමල් කියලා කෙනෙකුගේ ගෙදර දානයක් තියෙනවා. කඩෙන් අටපිරිකරක් අරගෙන අරගන්න කොට අරගෙන එනකොටත් හිතන්නේ මොකද්ද? අද නිමල්ලගේ ගෙදර සාංගික දානයක් තියෙනවනේ. මම මේ නිමල්ලගේ ගෙදරට පිරිකරක් අරන් යනවා. දැන් කාගේ ගෙදරට පිරිකර අරගෙන යන්නේ නිමල්ගේ ගෙදරට. ශානක මහත්තයා ඒ පිරිකර ගෙනියන කෙනාට ආනිසංස ලැබෙන්නේ කොයි ප්‍රමාණයටද දන්නවද? නිමල් කියලා අපි උපමාවට ගත්තු පුද්ගලයාගේ සීලය කොයි මට්ටමට තිබුණද? අන්නේ ප්‍රමාණයට තමයි අර පිරිකර ගෙනියන කෙනාට ආනිසංස ලැබෙන්නේ. ඒක සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තියෙනවා චූල සත්‍යක කියලා සූත්‍රය. ඒ චූල සත්‍යක සූත්‍රයේ 558 වෙනි පිටුවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මේ සත්‍යක කියලා නිගණ්ඨනාත පුතුමාගේ ශ්‍රාවකයෙක් හිටියා. මේ ශ්‍රාවකයට බුදුහාමුදුරට දානයක් දෙන්න ඕන කමක් තිබුණා. දැන් Tamanට දණියේ නෑ දානේ සූදානම් කරන්න. ඒ නිසා මෙයා කළේ මොකද්ද? Tamanට උපස්ථාන කරන ලිච්ඡවි රජදරුව 500 දෙනෙක් හිටියා. ඔවුන්ට කිව්වා අද බුදුහාමුදුරු දාන්නට වඩනෝ මට බත් පැකට් 500ක් ගෙනත් දෙන්න කියලා. බත් පැකට් 500 ගෙනත් දුන්නා. සත්‍යක බුදුහාමුදුරන් ළඟට ගිහිලා අහනවා ස්වාමීනි මට මේ දාණයට උපකාර කරපු මේ ලිච්ඡවීන්ට ලැබෙන පිනයි දන් දුන්නු ඔබ වහන්සේට දන් පූජා කරපු මට ලැබෙන පිනයි මොන වගේද කියලා ස්වාමීනි මට පුළුවන් නම් කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේදී බුදුහාමුදුරේ දේශනා කරනවා සත්‍යක කාම රාග ద్వේෂ මෝහ තියෙන නුඹට දුන්නු දානි ආනිසංස ලිච්ඡවීන්ට ලැබෙනවා රාග ద్వේෂ මෝහ ප්‍රහීන කරපු බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දුන්නු දානි ආනිසංස නුඹට ලැබෙනවා කිව්වා. ඇයි? අර ලිච්ඡවි රජදරුවෝ 500 දෙනා බත් පැකට් ටික ගෙනත් දුන්නේ කාටද? සත්‍යකගේ දානෙට. ගෙනත් දුන්නේ කාටද? සත්‍යකට. හැබැයි සත්‍යක පූජා කරේ බුදුරජාන් වහන්සේට. එතකොට ලිච්ඡවි රජදරුවන්ට ලැබෙන ආනිසංස කාගේ දානෙටද? සත්‍යකගේ ගුණයේ මට්ටමට තමයි ආනිසංස ලැබෙන්නේ. ඒතර අපි චානක මහත්තයා යම්කිසි ගෙදරක ඒ පුද්ගලයාගේ තරාතිරම් තීරණය කරන්න ගියොත් අපි ගෙනියන දෙයකින් අපේ කරගන්න පුළුවන් මහා පිනක් අවම පිනක් බවට පරිවර්තනය වෙනවා. එහෙම නොවි ගෙනියන්න යම් පිරිකරක් සකස් කරනකොට මම සංඝරත්නයට මේ පිරිකර අරගෙන යනවා. සාංගික දානයකටයි මම මේ පිරිකර අරගෙන යන්නේ. සාංගික දානයකටයි මම මේ දේ අරගෙන යන්නේ කියලා සිතුවිල්ල හැම වෙලාවකම උපදව ගන්න යුතුට පින් කර ගන්න පුළුවන්. දැන් සමහර දිනෙක තව වෙලාවකට මෙහෙමත් වෙනවා. අපි හිතමු දැන් දානෙ ගෙදරකට ගිහිල්ලා කිසිම කටයුත්තක් කරන්නේ නැතුව සකස් කරලා තියෙන පිරිකරක් අරගෙන ගිහිල්ලා පූජා කරනවා. ඒක වරදක් නෑ. ඊටාම යහපත්. හැබැයි වරද තියෙන්නේ ඒ පිරිකර පූජා කරපු කෙනා හිතනවා මම මේ තරම් මහා පිනක් කරගත්තා කියලා අර මුළු දානෙම පින Taman ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් ශානක මහතේ ඒ කෙනාට එහෙම ලැබෙන්නේ නැහැ. අපිටම දාන ගෙදරකට ගිහිල්ලා සකස් කළ තියෙන පිරිකර අරගෙන ගිහලා පූජා කරනවා. ශානක මහතේ ඒ කිනාට ලැබෙන්නේ වෙయ్యා වච්ච කියන කොටස විතරයි. දානේ වෙయ్యා වච්ච කියලා ප්‍රමාණයක් තියෙනවා නම් අන්න ඒ ප්‍රමාණයම ඒ කියන්නේ ශ්‍රම දානමේ පින විතරයි අයිති වෙන්නේ. ඒ කෙනාට ශානක මහතර මුළු දානෙම පින ලබා ගන්න බෑ. මොකද ඒ පිරිකර දෙන්න තීරණය කරේ පිරිකර සකස් කළේ පිරිකර අරගත් ඒ සඳහා මුදල් වියදම් කරේ අර දාණය සකස් කරපු කෙනා. එතකොට මෙන්න මේ කරුණු හරියට දැනගත්තොත් තමන් කරන පින්කම තුළින් කොයිතරම් ආනිසංස ලැබෙනවද කියලා තමන්ට දැනගන්න පුළුවන්. නැත්තම් බොහෝ දෙනෙක් වැරදි අදහස්වල ඉඳගෙන රැවටෙනවා මම මේ තරම් පින් කරගත්තා කියලා. ඊළඟට ශානක මහත්තයා දැන් ඔන්න කෙනා ඒ කෙනා පින කරගෙන ඉවරයි. ඊළඟට අපරචේතනාව කියලා කියන්නේ පින්කම් ඉවරණයෙන් පස්සේදී තමන් කරපු පින පිළිබඳව නැවත නැවත නැවත නැවත ආවර්ජනය කිරීම. ඔය සියල්ලක්ම අයිති වෙන්නේ දානේ කියන ගණයට දස පුණ්‍යක් ක්‍රියාවල දානේ කියන ගණයට තමයි සියල්ලක්ම අයිති වෙන්නේ. ඊළඟට තුන්වෙනි ඊළඟ දෙවෙනි පියවර තමයි පත්ති දාන කියන පියවර. දැන් මෙච්චරලා කතා කරේ දානමී පුණ්‍ය ක්‍රියාව. පත්ති දාන පුණ්‍ය ක්‍රියාව තමයි ශානක මහත්තයා අපි මේ අද කතා කරන මාතෘකාවට අදාළ වෙන්නේ. දැන් ඔන්න ඒ කෙනා සාංගිකව දාණය සිද්ධ කරලා ඉවර වෙලා ඉන් අනතුරුව ඒ කෙනා තීරණය කරනවා දැන් මම මගේ ඥාතීන්ට දෙවියන්ට පින් දෙනවා කියලා. ඒකට කියන්නේ පත්ති දානමය පින. දැන් අද සමහර වෙලාවට සමහර දිනේ ශානක මහත්තයා අපි දැකලා තියෙනවා මලගිය ඥාතීන්ට කියලා මේ භෞතික දේවල් දෙනවා. පෙරේත තටු තියෙනවා. ඔය සොහොන් වලට බත් තට්ටි ගිහිල්ලා තියෙනවා. මේ භෞතික දේවල් දෙන උත්සාහ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලම තියෙනවා පේතවත්තු පාළි විශේෂයෙන්ම කියලා තියෙනවා මළගිය ඥාතීන්ට භෞතික දේවල් දුන්නට වැඩක් නැහැ කියලා. ඒක දැන් උදාහරණයක් කියනවා නම් අපේ පේතවත්තු පාළියේ තියෙනවා කල්ලාටි පේතවත්වෝ කියලා මේ 14 වෙනි පිටුවේ පේතවත්වේ කතාව. කල්ලාටි පේතවත්වෝ කියලා. අපි මේ පිටුවන්කත් එක සතහන් කරන්නේ ඕනම කෙනෙකුට මේ කාරණාවල් පරීක්ෂා කළ බලන්න පුළුවන්. මේ කල්ලාටි පේතවත්තුයේ දවසක් එක පිරිසක් නැවක ගමනක් යනවා. යනකොට එක්තරා අර්ධ ප්‍රේතයේ නිර්වස්ත්‍රව ඒ කියන්නේ പ്രേත പ്രേතියා නිර්වස්ත්‍රව තමයි ඉන්නේ හැබැයි රූපය අතිශයින්ම බබලනවා ඒ වෙලාවේදී මේ නැවේ ප්‍රධානියා මේ പ്രേතියව දැකලා අහනවා නුඹේ මූණ ඊටාම ලස්සන ශරීරය පෙන්වන්න කියලා. කියන මට ශරීරය පෙන්වන්න බෑ මම නිර්වස්ත්‍රයි කියලා. එතකොට අර නැවේ මිනිසයා තමන්ගේ වස්ත්‍රයක් අතට දෙනවා මේක ගන්න ඇඳ ගන්න කියලා. වටිනම වස්ත්‍රයක්. නමුත් කියනවා මට ඕක දුන්නට ගන්න බෑ. ඔය නැවේ ඉන්නවා තිසරණ සහිත සිල් රකින්න උපාසකෙක්. අන්නේ උපාසකයාට ওই වස්ත්‍රය පූජා කරලා ඒ ලැබෙන පින මට අනුමෝදන් කරන්න කියනවා. එතකොට ශානක මහත්තයා ඒ කෙනා ඒ විදියට කරලා අර පින අනුමෝදන් කරාම ඒ මොහොතේම ඒ කෙනාට වස්ත්‍ර ලැබුණා. දිව්‍ය ස්ත්‍රියක් බවට අවසානයේදී පින අනුමෝදන් වෙලාපත් වුණා. දැන් මේ කරුණු මෙවැනි කරුණු ගණනාවක් අපේ ධර්මයේ තියෙන ඔය අම්බසක්කර පේතවත්තු කියලා කතාවක් එහෙම තියෙනවා. මේ කාරණාවල් වල සඳහන් වෙනවා ශානක මහත්තයා භෞතික දේවල් කවදාවත් මේ මලගේ ඥාතින්ට ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් තියෙන්නේ මොකද්ද? පිනම පමණයි. පිනම පමණයි දෙන්නට ඕන. එතකොට මේ පින කොහොමද දෙන්නේ මේ පත්ති දාණය කියන කොටසින්. දැන් මේ පින දෙන්නේ ශානක මහත්තය දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔබතුමා කාට හරි ගිහිල්ලා අද රාත්‍රියේ හරි හෙට උදේ හරි ගිහින් කියනවා ඊයේ පොයේ වැඩසටහනේ මම ධර්ම දේශනාව වලට සම්බන්ධ වෙලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඒකට අනුග්‍රහ කළ මම ධර්ම දානමේ මහා පින්කම් ගොඩක් සිද්ධ කරගත්තා. අපි තුමු ඔබතුමාට බොහොම ලින්ගතු මිත්‍ර අයට ගිහිල්ලා කියනවා මම අද දවසේ මේ රැස් කරගත්තු පින ඔබත් අනුමෝදන් වේවා. අපි හිතමු මහත්මයාගේ බොහොම මිත්‍රෙක් ඉන්නවා. ඒ මිත්‍රයට පින දෙනවා කොහොමද ඒ කෙනාට ගිහිල්ලා කියනවා. ශානක මහත්තයා කෙනෙක් පිනක් අනුමෝදන් කරගන්නකොට අනුමෝදන් වෙන්න නම් අනිවාර්යයෙන්ම අර පින්කම ගැන දැනගන්නට ඕන. දැන් අපි හිතමු ඔබතුමාගේ මිත්‍රයා මේ ක්‍රියාවල් එකක්වත් දන්නේ නැහැ. ඔබතුමා මෙහිම පිනක් කරගත්ත කියලා දන්නේත් නැහැ. ඔබතුමා මෙතන ඉඳගෙන හරි ගෙදර ගිහින් හරි හිතින් පින් අනුමෝදන් කරනවා. මගේ මේ අසවල් කෙනාට මාරස් කරගත්තු පින අනුමෝදන් වේවා කියලා. කවදාවත් ශානක මහත්තයාට පින ලැබෙන්නේ නැහැ. මොකද අර ඔබතුමාට පත්ති දානය කියන කොටස ලැබෙන්නේ නැහැ. ඇයි? පත්ති දානමය කියන කොටස ලබන්නට නම් අපි පින්කම කරලා ඒ පින් අනුමෝදන් කරන කිනාව දැනුවත් කරන්නට ඕන. මම මෙහෙම දානයක් දුන්නා. එහෙම නැත්නම් මම අද මේ වගේ බණක් ඇහුවා. මෙහෙම ධර්ම සාකච්ඡාවක් කළා. ඒ ලබන පින ඔබත් අනුමෝදන් වේවා කියලා ශානක මහත්තයා දැනුවත් කරන්නට ඕන. අර අහන කෙනා ඒක අහලා ඒ පිළිබඳ සතුටු වෙලා ඒ කෙනා සාදු සාදු සාදු මමත් පින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. මේක අති විශේෂ කරුණක් ශානක මහත්තයා. දැන් අද කාලේ බොහෝ දෙනෙක් පින් අනුමෝදන් කරන විදිය දන්නෙත් නැහැ. අනුමෝදන් වෙනයි අනුමෝදන් වෙන විදිය දන්නෙත් නැහැ. මේකේ විවිධ කණ්ඩායම් අපට මුණ ගැහෙනවා. දැන් පැරණන්ගේ කාලේ පැරණි අය ශානක මහත්තයා බොහෝ දෙනෙක් දන්නවත් ඇති පැරණි අය ඒ කාලේ අපි හිතමු ආච්චි පන්සලේ සිල් අරගෙන පහුවදා උදේ ගෙදර ආවම ඒ ආච්චි ගෙදර ඉන්න දරුවන් මොනුපුරන් ඔක්කොම ගේ සාලේ මැද වාඩි කරවනවා. ඒ ආච්චි පුටුවක් උඩ ඉඳගෙන අර වාඩි වෙලා ඉන්නේ සියලු දෙනාටම කියනවා මම ඊයේ දවසේ මෙච්චර සිල් ආරක්ෂා කරා මෙහෙම දන් දුන්න බුද්ධ පූජාවල් පැවැත්තුවා ධර්ම ශ්‍රවණේ කරා ඒ පින්කම පිළිබඳව සාරාංශයක් පැහැදිලි කරලා අර පිරිසට කියනවා ඔබත් මම ඊයේ දවසේ රැස් කරගත්තු පින සතුටු සිතින් අනුමෝදන් කරගන්න කියලා. එතකොට අර ඉන්න පිරිස සාදු සාදු සාදු අපිත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. ශානක මහත්තයා පින් අනුමෝදන් කරන්නෙත් එහෙමයි පින් අනුමෝදන් වෙන්නෙත් එහෙමයි. නමුත් බලන්න සමාජයේ කොයිතරම් වෙනස් වෙලාද තියෙනවද කියලා කියනවා නම් අද බොහෝ දෙනෙක් පින්වලට වඩා වැඩිපුර අනුමෝදන් කරන්නේ පව්. දැන් අපි හිතමු විනෝද චාරිකා ගිහිල්ලා. ඒ විනෝද චාරිකාවල් වලින් ලබා ගන්න ඡායාරූපණ අද බොහෝ දෙනෙකුට අනුමෝදන් කරන්නේ. අපි අසවල් කඩින් කෑවේ. අසවල් හෝටලේ තමයි නැවතුනේ. අසවල් ස්ථාන තමයි අපි බලන්න ගියේ කියලා අර පව් තමයි අනුමෝදන් කරන්නේ. නමුත් පින් අනුමෝදන් කරන හරිම අඩුයි අද සමාජයේ. නමුත් තමන් කරන පින තවත් කෙනෙකුට දැකබලා සතුටු වෙන්න සාදු සිතින් අනුමෝදන් කරන එක ඉතාම යහපත්. මොකද අපි හිතමු කෙනෙක් එක දානයක් කරගන්නවා ඒ කරගත්තු දානය සිය දෙනෙකුට කිව්වොත් ශානක මහත්තයා ඒ කෙනාට පත්ති දාන පින්කම් 100ක් කරගන්න පුළුවන්. 1000කට කිව්වොත් පත්ති දාන පින්කම් 1000ක් කරගන්න පුළුවන්. හැබැයි ඔය අතරේ සමහර දෙනෙක් අනුමෝදන් වෙන්නත් පුළුවන්. සමහර දෙනෙක් පින්කම් දිහා දැකලා නොසතුට පළ කරන්නත් පුළුවන්. සමහර එහෙමත් ඉන්නවනේ. ඇයි බුදුහාමුදුරන්ට මෙච්චර දෙන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේට ඔච්චර දුන්නට වඩා කොච්චර හොඳයිද ওই නැතිබැරි කෙනෙකුට කන්න ටිකක් දුන්නා නම්? ඒ කියන්නේ මොකද? එතකොට දැන් අපි හිතමු ශානක මහත්තයා කෙනෙක් එහෙම මහා පින්කමක් කරලා කෙනෙකුට අනුමෝදන් කරනකොට ඒ කෙනා එවැනි ප්‍රකාශයක් කරා කියලා. කවදාවත් මේ පුද්ගලයාත් එක්ක තරහක් ඇති කරගන්න එපා. මොකද හිතින් හිතනද අනේ මේ මිනිස්යාට මේ වෙලාවේදී ධර්ම ඥානය නැහැ. මේ පින්කම් පිළිබඳව දැනුම මේ මිනිස්යාට අඩුයි. ඒ නිසයි මේ මිනිස්යා මෙහෙම ප්‍රකාශ කරන්න කියලා උපේක්ෂක වෙන්න. එහෙම සමහර දෙනෙක් බොහෝ සීම අකුසල් කරගන්නව සමහර පින්කම් දිහා බලලා. නමුත් පින් කරගන්නට කැමති ශ්‍රද්ධාවන්තයින් සාදු සිතින් තමන් කරගන්න පින අනුමෝදන් වෙලා තමන්ගේ සසරට හිතසුව පිණිසේ පින්කම අනුවර්තනය කරගන්නවා. එතකොට තමන් කරගන්න පින අන්න ඒ විදිහට ශානක මහත්තයා අනුමෝදන් කරන්න. මොකද මේ කාරණාවල් පිළිබඳ අපට අමුතු නෑ. අපට පුදුම වෙන දෙයක්වත් නැහැ මොකද අපේ ධර්මයේත් එහෙම කාරණාවල් ඕන තරම් තියෙනවා. දැන් හොඳම උදාහරණේ තමයි අපේ ධම්මපද පාළියේ ලෝකවග්ගේ. මට මතකද 14 වෙනි ගාථාවෙන්න ඕන නවේ කදරියා දේවලෝකං වජන්ති කියන ගාථාවේ අට කතාවේ තියෙනවා අසදිස මහා දානය. ශානක මහතෙර මතක ඇති අසදිස මහා දානයේදී කොසල් මහ රජතුමා දානේ දීලා ඉවරුණෙන් පස්සේදී අමාත්‍යවරු දෙන්නෙක් හිටියා. චුන්න ඇමති කාල ඇමති. කාල ඇමති මොකද හිතුවේ? මේ රජතුමා අපරාධි මේ මහ ධනයක් විනාශ කරනවා. මේ සංඝරත්නියට කොච්චර අද මේ දානීය සඳහා ධනෙ වීදම් කරද්ද මේ රට වැසියන්ගේ සල්ලි මේ විනාශ කරන්න කියලා අර කාල ඇමතිතුමා දානී පිළඹ අපහැදීමක් ඇති කරගත්තා. හැබැයි ජුන් ඇමතිතුමා හිතුවේ මොකද්ද? කවදාවත් මෙවැනි දානයක් කරන්න තබා දැක බලා ගන්න ලැබෙනවා කියන එකත් මහ පිනක්. අද මට මෙහෙම දානයක් දෙන්න නම් හිතා ගන්නවත් බෑ. නමුත් මට මෙහෙම දානයක් දැක බලා ගන්න ලැබුණා. මෙවන් දානයක් දැක බලා ගන්නට මට අවස්ථාව උදා කරලා දුන්නෝ මල්ලිකා දේවියටත් කොසල් මහරජතුමාටත් මම කරපු පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරා. බුදුරජාන් වහන්සේ මේ කාරණාව සිහිපත් කරාම ශානක මහත්තයා කොසල් මහරජතුමා කාලැමැතිව ගෙන්නවල මොකද කරේ? බුදුහාමුදුරන්ගේ ළඟ නිසා මැරුවේ නෑ. මොකද තමන්ගේ දාණයට දානීය පින අපිරිසුදු වෙන නිසා ඒ මොහොතේම රටින් නිරපුවා. ඊළඟට ජුන් නැමැතිතුමාවට දින 7කට රජකම බාර දුන්නා. තමන්ගේ රාජ්‍ය දවස් 7කට ජුන් නැමැතිතුමාට දුන්න මොකටද? තමන් කරගත්තු මේ පින්කම මේ පිරිස එකතු කරගෙන කරගන්න කියලා අර අසදිස මහා දානීය වගේ ශානක මහත්තයා දින 7ක් එක දිගට අච්චුන් ඇමතිතුමා දානය කරගත්තා. බලන්න මේ ජීවිතේදීම Tamanට අර පින අනුමෝදන් වීමේ ආනිසංස ටික ලැබුණා. ඒ නිසා ශානක මහත්තයා මේ පින් අනුමෝදන් වෙන ඇටත් විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන කවදාවත් කෙනෙකුගේ පින්කම දිහා බලලා අපහැදීමක් ඇති කරගන්න එපා. ඒ පින්කම දිහා දැකලා බලලා අනුමෝදන් වෙන්න ඒ පිළිබඳ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. මොකද ඒ තුලින් තමන්ට සසරට මහා අනර්ථයක් කරගන්න පුළුවන්. අපි දන්නවා නන්දිය සිටුවරයා නන්දිය උපාසකතුමාගේ බිරිඳ රේවතිය නන්දිය උපාසකතුමා ශානක මහත්තයා මනුෂ්‍ය ලෝකෙ පින් කරනකොට දිව්‍ය ලෝක විමාන පහළ වෙලා ඉවරයි. දවසක් මුගලන් හාමුදුරුවෝ දිවි ලෝකෙට යනකොට විමානයක් දැකලා අහනවා මේ විමානේ කාගේද? එතකොට කියනවා දෙවිවරු ස්වාමීන් වහන්සේගේ රටේ ඉන්න නන්දි උපාසකතුමා විමානේ. උපාසකතුමාට ඉන්න කියන්න කියනවා. ඒ කියන්නේ උපාසකතුමා තාම මනුෂ්‍ය ලෝකේ පින් කරනවා. එතුමා වෙනුවෙන් විමානය දැන් මේ වෙනකොට දිවි ලෝකේ පහළ වෙලා ඉවරයි. යන්න කලින් විමානේ පහළ වෙලා ඉවරයි. කොච්චර වටිනවද බලන්න ශානක මහත්තයේ කාරණාවත්. හැබැයි බිරිඳ රේවතිය කවදාවත් කරන පින්කමට අනුග්‍රහය දැක්ුවේ නැහැ. බාධාමයි කරේ. අවසානයේදී බිරිඳ නිරේ ගිහිල්ලා උපන්නා නන්දිය උපාසකතුමා දිවි ලෝකෙ ගිහිල්ලා උපන්නා. ඒ නිසා කවදාවත් කරන පිනකට බාධා කරන්නත් එපා. පුළුවන් තරම් මේ පින්කම් වලට එකතු වෙලා මට මේ වගේ පින්කමක් කරගන්න බෑ. මම මේ පින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන්න. මොකද දැන් සමහර දිනෙක ශානක මහත්තයා අපි දන්නවා පින් කරගන්න ගියාම පින්කම් කරගන්න තැන් වලට ගිහිලා ඒ තැන්වල තිබෙන මහත් බව දැකලා සමහර දෙනෙක් අතිශයින්ම අපහැදිලා අකුසල් කරගන්නවා. මොකද හිතනවා මේ වියදම් කරන ප්‍රමාණය මුදල් ටික එකතු කරලා නැති බැරි කෙනෙකුට කන්න දුන්නා නම් හොඳයි. එතන තියෙන ශානක මහත්මේ මේ දානමීය චේතනාවක් නෙවෙයි. එතන තියෙන්නේ ඊර්ෂ්‍යා සහගත චේතනාව. ඊර්ෂ්‍යා සහගත චේතනාව කියලා කියන්නේ ශානක මහත්තයා කෙනෙකුට තමන්ගේ දේ දරාගන්න බැරි චේතනාව තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට පුළුවන් තරම්ම පින අනුමෝදන් කරගන්න කියලා. ඉතින් ඒ පින්කම් රැස් කරගන්න. එතකොට දැන් අර කාරණාවේදී කියන්නේ ඒකයි. නිරේ නිර්සත්‍යයන්ට තිරිසන් ලෝකයේ තිරිසනුන්ට මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට දිවි ලෝකයේ දෙවියන්ට පින අනුමෝදන් වෙන්න බැරි. ඇයි? එයාලාට අපි කරන පින දැක බලා ගන්න බෑ. මොකද නිර්සත්‍යයන්ට ඒක බලන්න පුළුවන් ශක්තියක් නැහැ. තිරිසනුන්ට බලන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසයි ඒ පින අනුමෝදන් වෙන්නට බැරි. හැබැයි දැන් මෙතනදී එක කාරණාවක් තියෙනවා. ඇයි දෙවියන්ට අනුමෝදන් වෙන්නේ බැරි කියලා හිතනවනේ. ශානක මහත්තයා අපි හිතමු අපේ ඥාති කෙනෙක් සක්කලවල් 1000ක එහා දෙවි කෙනෙක් කියලා උපදිනවා. ආවර්ජනය කරලා බලන්න ඕනේ මේ දෙවි කෙනා මට මේ පින් ලැබෙනවද කියලා. මොකද දැන් මහා බ්‍රහ්මයාට උනත් ශානක මහත්තයා තමන්ගේ ආවර්ජනා ශක්තියෙන් ආවර්ජනය කරලා බලන්න පුළුවන් සක්වලවල් 1000ක් විතරයි. ඉතින් මහා බ්‍රහ්මයටත් එහෙමනම් දෙවිවරුන්ට ඊට වඩා අඩුයි. ඒ නිසා තමන්ගේ ඥාති දෙවි කෙනෙක් වෙලා ඉපදුනාම බොහෝ සින් ඉඩ කඩ අඩුයි පින් අනුමෝදන් වෙන්නට. ඉතින් ඒ නිසා පින් අනුමෝදන් කරගන්න පුළුවන් එකම පිරිස තමයි කවුද? පරදත්තූප කියන ජීවි කොට්ටාසේ අය. ඉතින් මෙන්න මේ කාරණාව හරියට දැනගෙන මනාකොට දැනගෙන අපේ පින්වතුන් පින්කම් කරලා පුළුවන් තරම් මහත් පින් වැඩෙන පින්කම් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්න ඒ පින් අනුමෝදන් කිරීම සිද්ධ කරගෙන ඔබ පින් පින කරගෙන අර මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන්න කවදාවත් හිතන්න එපා තමන්ගේ මළගිය ඥාතින්ට gedara පින් දෙනකොට එයාලා gedara නවතිනවා කියලා මොකද තිරෝගොඩ සූත්‍රය කියලා දීලා තියෙන්නේ පින් දුන්නේ නැති වුණොත් විතරයි මලගේ ඥාතින් Tamanට කරදර කරනවා කියලා කියන්නේ. gedara පින් දුන්න කියලා කවදාවත් යාළ ඥාති කරදර කරන්නේ නැහැ. එනිසා Taman රැස් කරගන්න පින ඒ ඥාතියන්ට නිවැරදිව අනුමෝදන් කරන්න. එසේ අපි රැස් කරගත්තු සියලු කුසල ධර්මියනොත් ඔබ ධර්ම ශ්‍රවණය කළ රැස් කරගත්තු සියලු පිනොත් ඔබෙන් පින් බලාපොරොත්තු වෙන සියලු මියගේ ඥාතියන්ටත් සම්මියදෘෂ්ටක දෙවියන්ටත් මේ